තුන්වෙනි එක මේ නිසන්වන භාවනා වැඩමුළුවක් පවත්වනකොට අපේ විවස්ථාව මේකයි කාලසටහන මේකයි කියන මේ කාරණා තුන දැනට මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ පදනමෙන් තමයි අපි ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ කාලසටහන පිළිබඳව හෝ මේ වෙනකොට Tamanට හඳුන්වා දීලා තියෙන මේ විවස්ථාවන් නැත්නම් ආචාර පද්ධතිය පිළිබඳ හෝ කමඨහන් සම්බන්ධයෙන් හෝ සිල්පද සමාදන්ව රකින්න සිල්පද සම්බන්ධව හෝ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකත් මේ සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා.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 අන්තික සිවුරු පඬු ගහන පාත්‍ර පුච්චන වගේ වෙලාවල් වල මේ සංඝ එකතු වෙච්චාම සමාල්ලාට කතාවට පෙළඹෙනවා. ඉතින් මේ වගේ එකතැනක් තමයි දාන ගන්නකොට මේක ඒක සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි සත්‍යමත් විය යුතු කෙනෙක් සත්‍යමත් විය යුත්තේ මොකේද කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ දාන ගන්න වෙලාවේදී ප්‍රධාන වශයෙන් චේතනාපූර්වකව තමන් කරන වැඩ වැඩේට තමයි හිත යොදන්නේ. දානදී අදකින්නකොට පින් පාත්‍රයට නැත්නම් පින් ආණ්ඩ බෙදා ගන්නකොට අනනකොට දිවේ තියාගන්නකොට හපනකොට රස බලනකොට ඒ තමයි චේතනාපූර්වකව කරන වැඩේට ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා.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 සතියෙන් යුක්තව කරන්නේ නැත්නම් ප්‍රතිවීක්ෂා වාක්‍යයක් තියෙනවා. මේ පිට පිට පාස වාක්‍ය කියවනවා. ඒක සාමාන්‍යයෙන් සාමනීරත්තන්ට අපේ මෑණිවරුන්ට භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ පවරන ලද්දක්. නමුත් මහචී සාඩෝ කියලා තියෙනවා මේවා කරන්න වෙන්නේ සතිය නැති අයට තමයි කියනවා. සතිය තියෙනවා නම් මෙහි ඇවිල්ලා පින්න පාතේ බාර ගන්න වෙලාව පින්න පාතේ වළඳන වෙලාව හැම වෙලාවෙදිම සතියෙන් ඉතින් මේ වගේ ප්‍රශ්නකට උත්තර වශයෙන් කියන්න තියෙන්නේ නැවතිල්ලේ කරන්න නිස්සද්දව කරන්න සතියෙන් කරන්න ඒකලා චේතනාපූර්වක කරන දෙයට හිත යොදන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.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 ගින්නකට වැඩ කරන වෙලාවේදී ඒ ගින්න ගිලි පුළඟක් වුණත් එකයි ගින්නත් එකයි පැතිරලා ගියොත් ලැබු ගින්නක් බවට මොන තාලෙන්වත් රජයකටවත් නැතර කරන්න බෑ. සර්පයා පුංචි වුණත් ගැහුවොත් ඌරතල් නැහැ. ශස්ත්‍රීය කුමාරයා පුංචි වුණත් දැනට බලේ නැති වුණත් විහිළු කරලා තිබ්බොත් රජු වුණාට පස්සේ ඉස්ලාම ගෙනල්ලා දිවස්සුල ඉඳනවා.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 රජපැටියෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ තමයි. නායික එක්ක සෙල්ලම් කරනවා වගේ තමයි. ඒක නිසා කොච්චර වුණත් උසස් කළ සලකුවට බය වෙන්න දෙයක් නැහැ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. තමන් නිහතමානී වෙලා අයියා ලොකුයි කියලා යන්න පාර දීලා පැත්තකට වෙන එකයි තියෙන්නේ. අරේ අවුසස් මෙහා පහත් කියලා සලකන්නේ අනේක විතර පහත් තුච්ච පාහර නොකෑමන දහපතුර වැඩක් නැහැ. තෝරන්න එපා කවුරක් හැම කෙනාටම සලකන්න දෙයියන්න බුදුන්ට වගේ. කිසිදාක පාඩුවක් වෙන්නේ නැහැ. නිසා මේ තේරීම කියන එක තමයි පෘථග්ජන කමේ තියෙන ප්‍රධානම ලක්ෂණය. මෙහා හරි මෙහා වැරදි මෙහා උසස් මෙහා පහත් මෙහා ලස්සනයි මෙහා ලස්සන නැහැ.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 ඒකයි බුදුහාමර කියලා තියෙන්නේ උඹේ වැඩක්ම බලාගනි. බාහිරේ ඉන්න කට්ටිය වනින්න ගියොත් කවදාවත් අහම්බෙකින්වත් සෝවාන් වෙන්නේ නැහැ. මොකද මේ මාන්නේ කියන කෙලෙසේ තියෙන තාක් ගමනක් නැහැ. මේක තමයි අපි ඔය අධ්‍යාපනය හරහායි සමාජ තත්ත්ව හරහායි දේශපාලන හරහායි ගන්න බලාපොරොත්තු වෙන්නේ.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 ගුණවතාවට ගුණේ ලැබෙනකොට එයා ඒක මේ වඩා සුගුණයක් බවට පත් කරගන්න හැටි දන්නවා. ඒ නිසා ගුණ පොතේ තියෙන එහෙම නැත්නම් මේ ශිල්පෙන් උගන්වන ගුණ එකක්වත් හරියන්නේ නැහැ. සිංහ තෙල් දානවනම් රත්තරන් භාජනයකට දාන්න ඕනේ. ඒ වගේ දෙක ගැලපෙන්න ගුණේට සලකගෙන ගොඩක් කටයුතු කරනකොට වෙන්න තියෙන.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 එදිනෙදා වැඩ කටයුතු වලදීත් මෙලෙස දකි. එයින් මිදෙන්නටත් බෑ. බාහිර රූපවලට පෙර මේ අවස්කාශයේ ගමන් කරන වාත්‍ය පෙනෙන්නේ මන්ද. නිර්වන් සරණයි. ඒක ඇත්තනම් භාවනාවක්ම නෙවෙයි. හොඳට විශ්‍රාම වෙච්ච වෙලාවක හොඳට විවේක වෙච්ච වෙලාවක උඩු බැල්ලෙන් විවෘත ආසට බලාගෙන හිටියොත් ආසුදියා බලාගෙන හිටියොත් පේන්න පටන් ගන්නවා මේ ඔක්කොම නාඩගම් ටික. ඒ තනි නිල් අහස තියෙන නැත්නම් සදු සදු තනි සුදු අහස බලාගෙන ඉන්න ඇහැ කරවිල වෙනවයි කියලා මේක සිංහලෙන් කියන්නේ. ඇහැ කරවිල වෙච්චා ඒක ඇතුලේ පනෝන ලියනවා, බෝල දුවනවා, හෙල්ලෙනවා, ලොඳ කැඳ නැත්නම් කැටි ගහච්ච කිරි හොද්දක් නාලියනවා වගේ කොච්ච දම තම කොච්ච දම තමයි ඉන්නවා.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 ඒක නිසා කියන්න තියෙන්නේ අපි මේ භාවනා වැඩමුළුවට ගන්න බලාපොරොත්තු වෙන්නේ මහා ශුන්්‍යත සූත්‍රයේ ඒකේ සරුවචනසි ওই මාතෘකාව කතා කරනවා. කෙලින්ම කතා කරලා පෙන්නනවා මේ හම්බ කරන මිනිස්සෙින්ද ශූන්‍යතාවය පොඩ්ඩක් කියලා දෙන්නේ. ගොඩ ගහන එකතු කරන මිනිස්සුන්ට අස්කරන හැටි හිස් කරන හැටි පොඩ්ඩක් ඉස්පාසු කරන්නයි කියලා මම හිතන නිසා අපි ධර්ම දේශනාවේදී තව ටිකක් විස්තර බලාපොරොත්තු වෙමු මේක සම්බන්ධව.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 ඒ දක්ෂ දේශකයාගෙන් මහගත්තා නම් ලේසි. මම මෙච්චර දක්ෂත් නැහැ, ප්‍රසිද්ධත් නැහැ. මම ওই ප්‍රශ්න ගන්නෙත් නැහැ. ඒ නිසා දේශකයා හම්බෙලා යාගේ බෙහෙත් තාලා මගේ ප්‍රතිවාප ඇහුවට හරියන්නේ යාගෙන් ප්‍රතිවාප අහගත්තා නම් බෙහෙතයි කතාය එකතුම කරගත්ත හැකි. ඒ නැත්තම් නිකන් මේ වගේ වෙලාවල් මේ වගේ සභාවල් නාස්ති කරන එක වගේ දෙයකට මට තේරෙන්නේ නැහැ. අදාළ නම් කියන්නේ අපි භාවනා කරනකොට හුස්ම ගන්න බෑ ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රසවාස කරන්න බෑ මේ භික්ෂුණී සාසෙන් නැති හින්දා. අන්න එහෙමනම් කතා කරන්න වටිනවා. හුස්ම ගන්න පුළුවන් නම් අනේ මේ ඔය ඔය කතාවල් කරලා අපිට ඉවරක් කරන්න බෑ. අනිතික මම සරුවත්නත් නැහැ.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 කරුණාකර නිවැරදි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. නිර්වාණ සරණයි. ප්‍රශ්නේ කියනකොට මට තියෙන ප්‍රශ්න කරුට දැන ගැනීම සඳහා නෙවෙයි වගේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අනුන් පිරිසුදු කරා. කදාකත් ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ යන්නත් ඒවා. තේරුමක් නැති වැඩක්. Tamanට තේරෙනවා නම් තේරෙන දේ අපි දිට්ටිජුකම්ම ක්‍රමයට ඍජු කරගෙන යනවා මිසක් අනිත් කෙනා තව මතයක් දන්නවා තව කෙනෙක් අර එහෙම කියනවා කියලා ඒක අපිට බාර ගන්න බෑ මොකද ඕන මේකට ඕන මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් විවෘත අවස්ථාවක් ਸਰවඥාංශේ කාලා කාලකාරාම සූත්‍රය දේශනා කළා තියෙනවා chart for free thinking ඉතින් ඒ නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්තා තමන්ට තියෙන මතය හෙලිකරනද සම්මාදිට්ඨි දෙකක් තියෙනවා අත්තිපික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා ලෞකිකයි අත්‍යබික්කවේ අරියා අනාසවා ලෝකුත්තරා ලෞකෝත්තරයි. දෙකක් තියෙනවා. දෙක Tamanට කැමැති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මූල ධර්ම වශයෙන් කියනවා නම් දෙකම තියෙනවා. මේක මේ එකයි තියෙන අනිතික නෑ කියන අදහස ලියලා තින ඒකෙත් මේ අනුන්ගේ කුණු කුණු රෙදි හේදිල්ලක් කරන්න හදාන. යෝගාවචරයට කොහොමඩක්වත් ওই තර්කනේ ගැලපෙන්නේ නෑ.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 අපි කරනවානේ කොහොම කරත් අපිට ඔය හම්දුර මොනවා කිව්වත් ආනාපානෙ නොකර ඉන්න බෑනේ. සතිය පැත්තක තියන්නකෝ. දැන් කිව්වොත් එimhe අනාර්ය වැඩක් ආස්වාද ප්‍රසවාස කරන්නේ කරන්න එපයි කියලා. මල මඟුලක් එනවා. ඒ ප්‍රසිද්ධ දේශකෙක් කිව්වොත් එimhe හදිසියවත් ආනපන්නේ නම් කරන්න බෑපා. කිරුවොත් ඒක අනාර්යයි කියලා. ওই අපවත්ටි මේ රාමඤ්ඤනිකායේ ස්වාමීන් වහන්සේ දේශකයේදී රියන්නිකායේ ලොකු හම්සෝ කතා කරලා අස්කිරි පාර්ශවයේ ඊට පස්සේ මල්ලතු පාර්ශි විරකලාස්ගිරි පාර්ශේ කතා කරලා අමරපුරයටත් දීලා මේ ස්වාමීන් කියනකොට සංවිධායකයට වෙලා ගිහිල්ලා. සංවිධායකයා පණිවිඩයක් ඇරලා ස්වාමීන් වහන්සේ කතාව කෙටි කරන්නයි කියලා. එතකොට මේ ස්වාමීන් මයික් එක විම තිබ්බලු "අහා එහෙනම් කරගෙන යන්නේ කොවලු සභාව කරගෙන යන්නේ" කියලා යාමතුන නතරුණා. නතරුණාට පස්සේ යාමතුරු කිව්වලු "ඉවර කරලා කිව්වලු ඊට පස්සේ මට මෙවැනි කෙනෙක්ගෙන් දානයක්වත් නොලැබේවා." හදිසියෙවත් දාන ගන්න වෙලාව කිව්වොත් එහෙම දැන් වහාම දාහනේ නැත කරන්නයි කියලා. මම ඒ නිසා මගේ කතාවත් නැත කරනවා මීට පස්සේ මට උත්සවලට ආරාධනා කරන්න එපයි කියලා නැත කරා. ඒ කියයි කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම ආනාපාන සතිය නෙවෙයි ආනාපානේ අනාර්යයි කියලා. අලියහුල කරවත් නෝ පිස්සෝ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. රබ්බේ උම්මත්තක පුතුජනා උම්මත්තක බහු දුක්සීලෝහි බහුජනෝ. ඒක නිසා අපි අපි ට්‍රැක් එකක් ගන්නවා. අපි ඒක කරනවා මේ කාටවත් ඔප්පු කරන්නේ නෙවෙයි. අරයට සාධක කරන්නේ තමන් කරලා බලලා හරිනම් කරනවා. නැත්නම් නිකයි. කාටවත් කියන්න බෑ ආනපානෙමයි හරිද ආනපානෙමයි කළ යුත්තේ කියලා. ඒ වගේ ආනපාන නොවේ ආනපාන නොකළ යුත්තේ කියන්නත් බෑ. ඒ නිසා තමන් අප වෙන්න තමන් කැප වෙන්න කාටද බුදුන්ට ධර්මයට සංඝයාට සහ සමන්ගේ සීලයට කරලා බලන්න කරලා බලනකොට ප්‍රතිපදා වැඩෙනවා නම් කෙලෙස් අඩු වෙනවා නම් කවුරු මොනවා කිව්වහම අපිට මොකෝ එන්නේ විදිහට මේක මේ Tamanට සාක්ෂි කරගන්න යන්න ටික කාලයක් යනවා. නමුත් එතකන් පුළුවන් තරම් අපේ ලොකු සාංශෙත් කියලා තිනයි බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේත් කියලා තිනවා මේ භාවනා කරන එක හැම කෙනාම කියන බණවත් අහන්න එපයි. තමන්ට ගැළපෙන විපස්සනා වැඩෙන බණක් මිසක් මේ කාලේ තියෙන බණ වගේ දේවල් තියෙන්නේ. ඒවා නාහන තරමට හොඳයි. ඒවට ඕනනම් බයිලා කියලා නමක් දාගන්න. බණ වෙනුවට. ඉතින් ඒව නා හිටියයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක වළක්වන්න බෑ කිසිම කෙනෙකුට වළක්වන්න. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් බන තියෙන්නේ. ඉතින් ඒකට ලංකාවේ ඉන්න මිනිස්සුෙකුට කනට පොරොප්ප ගහගෙන ඉන්න වෙලා තියෙනවා.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 එතකොට බාධක ධර්ම ගොඩාක් ඇතුලෙන් එනවා. පිටින්ම එන්න ඕනේ ඇතුලෙන් එනවා. කාටත් එනවා ඒක. අන්න එහෙම එනකොට මෙන්න මේකටයි මම අනුග්‍රහ කරන්න ඕනේ මේව ගණන් ගන්න හොඳයි. කියලා දන්න දේ සත්පුරුෂ ගතියක්, දන්න එක යෝනිසමනස්කාරයක්, දන්න එක සම්මා දිට්ඨියක්. හැබැයි මේ එහෙම තියදී වැරදි ගන්න ඉඩ තියෙන එක වෙනම ප්‍රශ්නයක්.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 ගත්තොත් හරි වැත්තම් වැරදි. ඒක බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා පරිරාණක් ඉන්න තැනට අමු මුං ඇට ඒහා සමාන ගල් කැට රාශියක් එක්ක කලවම් කරලා 50 50 පරිවිරාණ දැම්මොත් පරියෙක් වැරදිලාවත් මුං ඇටයක් මගාරවල වැලියටයකට ගහයිද කියලා අහන. කද්දාකවත් නැහැ. ඌ වැලියටට කොටන්නේ නැහැ. ඌ ගන්නේ මුං ඇටේ තමයි. ඒක ඌගේ සාජාසෙයි. ඒ යෝගාවචරය දන්නවා වැලි මුං ඇට එකට දැම්මට පස්සේ මුංගට කාලා දාපු මිනිහට දොස් කිව්වොත් එimhe දත් සවුත් උනායි කියලා. නෑ උඹ උඹ උඹ ගත්ත නිසා තමයි කෑවේ. මුංගට තියෙන මුංගට ගන්න නැතුව එළියට කෑවනම් ඉතින් කෑවා තමයි. ඒ නිසා අපි ළඟ හැම වෙලාවෙම නිවන තියෙන නහයට අපි ඒක ඉක්මවල පිට පිට බලනකොට නිවන අඬා හො ගන්නවා අයියෝ සෝරි කියලා. හැමිනා හය ළඟ තියෙනක බලන්නේ අර ඈත තියෙන රසවල තියෙන බලන්නේ ඒ නිසා නිවන කියලා කිසිම දෙයක් බුදුහාමුදුර අපිට පිටින් කෙනක් දෙන්නේ නැහැ. බුදුරජාණන්සේ මේ මෙතෙක්කල් පන්නලා ගිය, මගාරලා ගිය මේ විවේකයේ මේ Tamanට තේරෙන මේක හරි කියලා. ඒකට මේ කාගින්වත් පෙරක දෝරුකම් ඕනේ මම රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා නැත්තම් කම්මෝ ගෝචිකාගෝ කියලා පයින් එකයි තියෙන්නේ. and all frog jump into the water plop that's it ඒක කරන මිනිහට මං කියනවා සෙල්ලක්කාරයි කියලා. නැති එක්කනට මං කියනවා බොළඳයි කියලා. බය ආදුයි කියලා. එහෙම නැත්නම් කොහොමද කියන්නේ? ගොන්ද පයන්නේ. ගොන්ද පයන්නේ. එච්චරයි කියන්නේ. ඉතින් ඒ තාක්කල් විතර ඒ තාක්කල් වටේ තියෙන පරිප්පු අනාගෙන ගාගෙන අර හොඳට දිලිසෙනවා Tamanටම පේනවා මේ පාර තමයි හරි කියලා. ඒකට ඒ වෙලාවේ පහළ වුණොත් මේක තමයි කියලා බුදුන් තමයි. අනේ ඒක තියේදි මම මේක ගන්න ඕනේ කිව්වොත් දේවදත්ත තමයි. ඒ දෙක අතර දෙන්නෙකුට වෙනසක් නැහැ. කාටත් සමානව මේ දෙය දීලා තියෙනවා. නමුත් අපි ස්වභාවයේ තමයි කෙලෙස් වලට කැමති නිවනට අකමැති. වර්තමාන මොහොතට අකමැති අතීත නාගතට කැමැති. ඉතින් ඒක කාලා තියෙන පරිප්පෝනේ. බුදුරජාණන් කියන්නේ ඔකට විරුද්ධව දැන් ඵලයන් ඒ වර්තමානට කැමතියන් ඔය අනක් අතීත අනාගත දෙක පැත්තට දාපන්. ඉතින් Tamanට තේරෙනවා මෙන්න මේ මම දැන් කරගෙන යන පාරේ මේකයි හරි කියලා.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 උන් දන්නව ගෑණි මිනිහා කොච්චර අද්දක බැඳගෙන පාරේ ගියත් ගෙදරදි ගහ ගන්නවා කිය. ඒ වගේ අපි වැඩිම මගේ අනන්‍යතාවය අනිත් එක්කනට හුවා දක්වන්න තමයි. ඒ කියන්නේ මගේ කක්කාව ගාන්න තමයි හදන්නේ අනිත් එක්කන. මේ මේක දිහා බලනකොට බත් කන්න ඕනේ hina කාලා ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ. මේ කරන නාඩගම් ටික සේරම මොකාටද මේ? ඊගාවට එන චිත්තක්ෂණේ ෆ්‍රෙෂ් නෑ කියන්නේ අපි වෙනටන්නේ. ඊගාටෙන චිත්තක්ෂණේ නවමු නැහැ. ඊගාටෙන චිත්තක්ෂණේ මට මම ඒක ඒ මට ඕනේ කම්බිනේෂන් එක හදලා දීලා තියෙන කියලා බුදුහාම කරා නෑ කාටත් ඒක අලුත්. මුටි ඒක ඉච්චර ඉක්මනට තමන්ගේ විදියට කුණු කරගෙන තමන්ගේ විදියට හැඩ කරන සීනිගඳ ගහගෙන ගෙනියනවට පුතත් ජනකට දෑගි දෙන්න වටිනවා.